වන්දනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි මේ පින්වත් සියලු දෙනා බොහෝම ශ්‍රද්ධාවෙන් ඒ ගෙවල් දොරවල් නොයේ කටයුතු කාරණා තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා තුනුරුවන් පිහිට කරගෙන තුනුරුවන් සරණ කරගෙන තුනරුවන් සැඟවෙන තැන් කරගෙන නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං කියන වචන ටික කටින් නොකියුවත් ඒ අදහස ක්‍රියාත්මක කරමින් නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං මට වෙන පිහිටක් පිළිසරණක් නැහැ බුදුහාමුදුරුවෝමයි උතුම්ම පිහිට උතුම්ම සරණ නත්ති මේ සරණං අඤ්ඤං මට වෙන සරණක් නැහැ ධම්මෝ මේ සරණව වරං ධර්මයයි උතුම්ම සරණ මට වෙන සරණක් පිහිටක් නැහැ මහා සංඝරත්නය තමයි උතුම්ම පිහිට උතුම්ම සරණ කියන අදහස් ටික තියෙන නිසා ඒ අර්ථය තියෙන නිසායි මේ පින්වත් හැමදෙනාම අද මේ භාවනා පන්තිය සඳහා මේ තැන් තැන් වලට එකතු වෙලා ඒක රාශිය උනේ මේ ඉමක් කොනක් පරක් තිරක් නැති දුක් සහගත සසර ගමන කොහොම හරි ගෙවා ගන්න ඕනේ කියන කලන සිත් කලන අදහස ඇතුව ඉතින් ඒ ආපු සත් අදහසේ විදිහට මිෂ්ඨ කරගන්නට හැම දිනාම අද දවසේදී පුළුවන් තරම් උත්සාහවත් වෙන්නට ඕනේ ඉතින් ඒ සඳහා බොහෝම වටිනා මේ Brahmacharyaව පුරා ගන්නට අපිට ධෛර්යය ලැබෙන බොහෝම වටිනා සූත්‍රයක් මම මේ පින්වතුන්ට පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ත්‍රිපිටක ධර්මයේ අංගුත්තර නිකායේ තික නිපාතේ තුන්වෙනි නිපාතේ තුන්වෙනි පඤ්ඤාසකේ පඨම සම්බෝධි වග්ගයේ සූත්‍රයක් තියෙන හත්වෙනි සූත්‍රයක්. ඉතින් එක්තරා දවසක් අනේපිඬු සිටුතුමා භාග්‍යතුන් වහන්සේ වන්දනාමාන කරන්නට භාග්‍යතුන් වහන්සේ ළඟට ගියා. භාග්‍යතුන් වහන්සේ ජේතවනාරාම වැඩ ඉන්න කාලෙදී අනේපිඬු සිටුතුමා ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කළා එකත් පසක හිටියා. ඒ එකත්පසක ඉන්න වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා චිත්තේ ගහපති අරක්කිතේ කාය කම්මං අරක්කිතං හෝති වචී කම්මං අරක්කිතං හෝති මනෝ කම්මං අරක්කිතං හෝති ගෘහපතිය යම් වෙලාවකින් යම් ආකාරයකින් හිත නොරකින කල්හි යම් කෙනෙකුට හිත රැකගන්න බැරි වුණොත් හිත රකින්නේ නැතිනම් එයාගේ කාය කර්මයක් නොරකුණා වෙනවා. එයාගේ වචී කර්මයක් නොරකුණා වෙනවා. එයාගේ මනෝ කර්මයක් නොරකුණා වෙනවා. එයාගේ කාය කර්මය නොරකුණා වෙනකොට වචී කර්මය නොරකුණා වෙනකොට මනෝ කර්මය නොරකුණා වෙනකොට එයාගේ කාය කර්මය අවසුතං හෝතේ ඒ කියන්නේ කෙල්ලසුන්ගේ තෙත් තුනේ වෙනවා. කාය මනෝ කාය කර්මය නොරකුණා වෙනකොට වචී කර්මය නොරකුණා වෙනකොට මනෝ කර්මය නොරකුණා වෙනකොට එයාගේ කාය කර්මයක් කෙලසුන්ගෙන් තෙත් උනා වෙනවා වචී කර්මයක් කෙලසුන්ගෙන් තෙත් උනා වෙනවා මනෝ කර්මයක් කෙලසුන්ගෙන් තෙත් උනා වෙනවා. එයාගේ කාය කර්මය කෙලසුන්ගෙන් තෙත් වෙනකොට වචී කර්මය කෙලසුන්ගෙන් තෙත් වෙනකොට මනෝ කර්මය කෙලසුන්ගෙන් තෙත් වෙනකොට එයාගේ කාය කර්මය කිලුට වෙනවා කාය කර්මයක් කුණුනේ වෙනවා එයාගේ වචී කර්මයක් කුණු වෙච්ච එකක් වෙනවා එයාගේ මනෝ කර්මයක් කුණු වෙච්ච එකක් වෙනවා යම් කෙනෙකුගේ කාය කර්මය කුණු එකක් නම් වචී කර්මය කුණු එකක් නම් මනෝ කර්මය කුණු එකක් නම් එයාගේ මරණය බද්ධ එකක් වෙන්නේ යහපත් මරණයක් වෙන්නේ එයාට. යහපත් කාලක්‍රියාවක් වෙන්නේ නැහැ. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගෘහපති යම්සේ gedaraක මනාකොට වහලේ සෙවිලි කරලා නැති වුණොත් නිසි ආකාරයෙන් වහලය වහල නැති වුණොත් සෙවිලි කරලා නැති වුණොත් ඒ gedara මුදුන්ලිය තෙමෙනවා. ඒකම යටලේ පරාල ටිකක් තෙමෙනවා. ඒකම බිත්තිත් තෙමෙනවා. එතකොට මුදුන්ලී තෙමෙනකොට යටලී පරාලී තෙමෙනකොට බිත්ති තෙමෙනකොට මුදුන්ලීයත් කුණු වෙනවා නරක් වෙනවා යටලීත් කුණුනේ නරක් කුණේ වෙනවා බිත්තිත් කුණුනේ නරක් කුණේ වෙනවා ඒ වගේ ගෘහපති යම් කෙනෙක් චිත්තේ අරක්කිතේ හිත නොරකින කල්හි ඔහුගේ හිත නොරකින කල්හි ඔහුගේ කාය කර්මයක් නොරකුණා වෙනවා වාක් කර්මයක් නොරකුණා වෙනවා මනෝ කර්මයක් නොරකුණා වෙනවා ඔහුගේ කාය කර්මයක් වාක් කර්මයක් මනෝ කර්මයක් නොරකුණා වෙනකොට ඔහුගේ ඔහුගේ කාය කර්මයයි වාක් කර්මයයි මනෝ කර්මයයි තෙත් වෙනවා. කෙලසුන්ගෙන් තෙත් උනා වෙනවා. කාය කර්මයයි වාක් කර්මයයි මනෝ කර්මයයි කෙලසුන්ගෙන් තෙත් වෙනකොට කාය කර්මයයි වාක් කර්මයයි මනෝ කර්මයයි ඔහුගේ කුණුනේ වෙනවා. කිලිට වෙනවා. යමෙකුගේ කාය කර්මය වාක් කර්මය මනෝ කර්මය කුණු වෙච්ච එකක් නම් කිලුටු නම් එයාගේ මරණය භද්‍ර එකක් වෙන්නේ යහපත් එකක් වෙන්නේ නැහැ. එයාගේ කාලක්‍රියාව යහපත් එකක් භද්‍ර එකක් වෙන්නේ නැහැ කියලා පෙන්වනවා. ඊට පස්සේ චitte ගහපති රක්කිතේ කාය කම්මාන්තේ රක්කිතං හෝති. වාචික කම්මාන්තේ රක්කිතං හෝති. මනෝ කම්ප මනෝ කම්මාන්තේ රක්කිතං හෝති. ගෘහපතිය යම්කිසි කෙනෙකුට හිත රකින්න පුළුවන් නම් රූපතිය හිත රකින කල්හි යමෙක් හිත රැක්කොත් ඒ හිත රැක්ක කියන්නේ එයාගේ කාය කර්මයක් එයා රැක්කයි බේම. එයාගේ වචී කර්මයක් රැකෙනවා. එයාගේ මනෝ කර්මයක් රැකෙනවා. යමෙක්ගේ කාය කර්මය රැකෙන කල්හි වචී කර්මය රැකෙන කල්හි මනෝ කර්මය රැකෙන කල්හි එයාගේ කාය කර්මය කෙලෙසුන්ගෙන් තෙත් වෙන්නේ නැහැ. වචී කර්මය කෙලෙසුන්ගෙන් තෙත් වෙන්නේ නැහැ. මනෝ කර්මය කෙලෙසුන්ගෙන් තෙත් වෙන්නේ නැහැ. කාය කර්මය කෙලෙසුන්ගෙන් තෙත් නොවනකොට වචී කර්මය කෙලෙසුන්ගෙන් තෙත් නොවනකොට මනෝ කර්මය කෙලෙසුන්ගෙන් තෙත් නොවනකොට එයාගේ කාය කර්මය කිලුටි එකක් පූති එකක් වෙන්නේ නැහැ. වචී කර්මය පූති එකක් වෙන්නේ නැහැ කුණු වෙච්ච එකක් වෙන්නේ නැහැ. මනෝ කර්මය කුණු වෙච්ච එකක් වෙන්නේ නැහැ. යම් කිසි කාය කර්මය කුණු නොවෙනකොට වාක් කර්මය කුණු නොවෙනකොට මනෝ කර්මය කුණු නොවෙනකොට එයාගේ මරණය භද්‍ර වූ මරණයක් එයාගේ කලුරිය කිරීම භද්‍ර වූ කලුරිය කිරීමක් යහපත් වූ කලුරිය කිරීමක් වෙනවා ගෘහපතිය යම්සේ ගයක් මනාකොට සෙවිලි කරලා තියනවා නම් මනාකොට හොඳට වහලා තියනවා නම් කූටාකාරවලද රකුණා වෙනවා යටලී පරාලද රකුණා වෙනවා බිත්තිද රකුණා වෙනවා ඒ පරාලද රැකිලා තියනකොට යටදීද රැකිලා තියනකොට බිත්තිද රැකිලා තියනකොට ඒව තෙමෙන්නේ නැහැ ඒව තෙමෙන්නේ නැති වෙනකොට ඒව කුණු වෙන්නේ නැහැ. ඒව නරක් වෙන්නේ නැහැ. ඒ වගේ ගෘහපතිය යම් කිසි කෙනෙකුගේ සිත රැකින කල්හි යම් කිසි කෙනෙක් තමන්ගේ සිත රැක ගන්නවා නම් සිත රැකිනකොට එයාගේ කාය කර්මය රැකුණා වෙනවා වචී කර්මය රැකුණා වෙනවා මනෝ කර්මය රැකුණා වෙනවා එයාගේ කාය කර්මය රැකෙනකොට වචී කර්මය රැකෙනකොට මනෝ කර්මය රැකෙනකොට කාය කර්මය වචී කර්මය මනෝ කර්මය කෙලෙසුන්ගෙන් තෙත් වෙන්නේ නැහැ. කෙලෙසුන්ගෙන් තෙත් වෙන්නේ නැති වුනහම ඒ කාය කර්මය වචී කර්මය මනෝ කර්මය කුණු වුණා වෙන්නේ නැහැ. කුණු වෙන්නේ නැහැ, නරක වෙන්නේ නැහැ, කිලිටි වෙන්නේ නැහැ. එබඳු කෙනාගේ මරණයක් වෙයි නම් ඒ භද්‍ර වූ මරණයක්මයි. එයාගේ කලුරිය කිරීමක් වෙයි නම් භද්‍ර වූ කලුරිය කිරීමක්මයි කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. එනිසා පින්වත්නි අපි හැමදෙනාම මෙන්න මේ කාරණාව හොඳට හිතට ගන්නට ඕනේ. එක්තරා අවස්ථාවකදී බුදුරජාණන් වහන්සේ නිය පිටට පස් ටිකක් අරගෙන අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මහණෙනි මේ නියපිට තියෙන පස් ටිකද වැඩි පොළවේ තියෙන අනිත් පස්ද? ස්වාමීනි පොළවේ තියෙන පස් අතිශය වැඩි. නියපිට තියෙන පස් ටික ගණනකටද යන්නේ නැහැ. අන් බොහෝම සුවල්පයකි. මහණෙනි ඒ වගේමයි මිනිස්සු වෙලා ඉපදිලා මිනිස්සු වෙලා ඉපදිලා නැවත මිනිස්සෙක් හෝ දෙවියෙක් වෙනවා නම් හරියට මේ නියපිට තියෙන පස්තික වගේ. මිනිස්සෙක් වෙලා ඉපදිලා අහපහුව ප්‍රේත අසුර නිර්තිසංකර සතර අපායට යන අයම වැඩි හරියට මේ මහ පොළොවේ පස්තික වගේ. මිනිස්සෙක් වෙලා ඉපදිලා නැවත මිනිස්සෙක් කර දෙවියෙක් කර වෙනවා නම් මේ සත්ව ප්‍රජාව අතරින් අර නියපිට තථාගතයන් වහන්සේගේ නියපිට තියෙන පස් ටික වගේ බොහොම ටික දෙනයි. මිනිස්සෙක් වෙලා ඉපදිලා නැවත പ്രേත ලෝකෙට හෝ අසුර ලෝකෙට හෝ නිරේ ලෝකෙට හෝ තිරිසන් ලෝකෙට හෝ සතර අපායට යන සත්වයම ගොඩාක් වැඩි කුමක් නිසාද මෙන්න මේ සිත රකීමහා නොරකීම කියන ධර්මතා දෙක මත සිත රකින අය බොහෝම අල්පයි කියන එකයි එකෙන් පෙන්වන්නේ අර නියපිට තියෙන පස් ටික වගේ කියලා. ගොඩාක් දෙනෙක් පින්වතුනි මේ ලෝකේ කවදාම හරි දවසක අපිට අහිමි වෙන අපි මේ ලෝකෙට උප්පත්ති වශයෙන් එනකොට දිනාවෙත් නැති කවදාවත්ම අපිට අරගෙනත් යන්න බැරි අතරමඟදී හම්බ වෙච්ච ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩ මිල මුදල් ආදී දේවල් රකින්න අපි රෑ දවල් දෙකේ මහන්සි වෙනවා විහිසෙනවා නිදි වරාගෙන සමහර විටක අවාහ විවාහ කටයුත්තක් හෝ ගෙට ගෙවිදීමක් හෝ නැත්තම් ඒ වගේ කුමන හෝ අවස්ථාවක් වුණාම දවලුත් හැරලා වැඩ ආය රෑ කියලා රෑත් ඇහැරලා වැඩ ආය නිදිමතක් දැනෙන්නෙත් නැහැ රෑ දවල් දෙකේම වැඩ කරමින් මේ ලෝකේ බොහෝ දේවල් බොහෝ අය ආරක්ෂා කරනවා රකින්නවා ඒ රකින්න හැම දෙයක්ම පින්වතුනි අපි එනකොට ගෙනහුවා නෙමෙයි ඒකම යනකොට අරගෙන යන්නේ නැහැ අපිට මේ ජීවිතේ නෙමේ හැමදාම සංසාරෙදි වැරදුනෙත් උතනමයි. අපි හැමෝටම බැරි වුණෙත් එකම එක දෙයක් කරගන්න. අපේ හිත රැකගන්න. හිත රැකගැනීමේ වටිනාකම පෙන්වන බාහිර භෞතික දේවල් රැකලා කවදාවත් සුවපත් වෙන්න බැරි බව භද්‍රෝ කාලක්‍රියාවක් මරණයක් අපිට උරුම නොවන බව පෙන්වන ශාස්ත්‍රඥ වහන්සේලා අපිට හම්බුනේත් නැහැ. හම්බ වුණත් ඒ ශාසන වලට අපි අහුම්කම් දුන්නේත් නැහැ. පින්වත්නි පෙර සසර කළ කොහෙද යන මහ විශාල කුසලයකට අපි දන්නේ නැති වුණාට අපි හිතුවේ නැති වුණාට ජීවිතේ හොඳ නරක දෙක කියලා දෙන අවශ්‍යම අවශ්‍ය වශයෙන් අපි රැක් දැක්ක යුත්තේ කොතනද රැකගත යුත්තේ මොකක්ද කියලා පෙන්වන මේ ඉමක් කොනක් පරක්තරක් නැති දුක් සහගත සසරින් එතර වෙන මාවත පෙන්වන අපේ ඇස් දෙක පාදන ලෝක සත්‍යය කෙරෙහිම මහා අනුකම්පාවෙන් කරුණාවෙන් පහළ වෙච්ච ශාස්ත්‍රඥ වහන්සේ නමක් හම්බ වෙච්ච යුගයක් වුණා. ඒ වගේ මේ ශාස්ත්‍රඥ වහන්සේ දේශනා කළ සත්‍ය ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මිනිස්සෙකුත් වෙලා උපන්නා. ඒ වගේම ඒ සසර දුක්ගෙන නිවෙන සත්‍ධර්මයේ පණිවිඩයක් තියෙන වටපිටාවක් වෙලා. ඉතින් මේ වගේ වටපිටාවක් අපිට ලේසියකට හම්බ වෙන්නේ නැහැ. මේ වගේ වටිනා අවස්ථාවක් අත හම්බ වෙලා මේක අතහැරගත්තොත් පින්වතුනි ඒකම අපිට පාපයක් ඒකම අපිට අකුසලයක් වෙයි මේ වගේ යහපත් වටපිටාවක් ආපහු නොලැබෙන්නට. ඒ නිසා හැමදෙනාම ඇස් ඇතුව වාසය කරන්නට උත්සාහවත් වෙන්නට ඕනේ. ගතානුගතිකව සමාජයේ අනුව දුවන්නේ නැතුව අනිත් අය ධර්මයක් නොදන්න නව ප්‍රඥාව නැමැති ඇස නැතිකම නිසා බොහෝ ලෝක දේවල් එකතු කරමින් රැස් කරමින් රකින්නකොට මගේ මගේ කියලා රකින්නකොට අන්දානුකරණයෙන් ඒ අනුව දුවන්නේ නැතුව ඇත්තටම කුමක්ද අපි රැක්ක යුත්තේ කියන කාරණාව බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ අපිට පෙන්වලා තියෙනවා පෙන්වලා දෙනවා ඉතින් අන්නේ අහවාදී පිටලා අපේ හිත රැකගන්න අපි හැමදෙනාම උත්සාහවත් වෙන්න ඕනේ අර සූත්‍රයෙන් මතක් කළා නේද අපිට මේ සූත්‍රයෙන් හිත නැමැති එකම ධර්මතාවය නොරැකෙන කල්හි අපිට වෙන දේ අය මුකුත් හිතන්ද මුකුත් කරන්ද අය කිසිම ඉඩක් නැහැ. හිත නොරැකෙනකොට කාය කර්ම වචී කර්ම මනෝ කර්ම නොරැකුණා වෙනවා පිහිටක් විසරණ නැති වුණා වෙනවමයි. එහෙම වෙනකොට ඒවා කිලසුන්ගෙන් තෙත් වෙනවමයි බලන්න අපේ ජීවිතේ මේ හිතන කියන කරන දේවල් කෙලසුන්ගෙන් තෙත්ුණා නම් තෙත්ුනේ ඒ හිතන කියන කරන දේවල් වලට රැකවරණයක් නැති නිසායි. ඒ රැකවරණයක් නැති උනේ අපි හිත රැකපු නැති නිසායි. එතකොට එහෙම හිත කියන කරන දේවල් වලට හිතන කියන කරන දේවල් වලට රැකවරණයක් නැති වෙනකොට කෙලසුන්ගෙන් තෙත් වෙනකොට ඒ හිතෙන් කින් කිරින් කෙලෙස් සහගතවමයි. අපිරිසිදුමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හරියට ලෝකේ ගොඩාක් දෙනෙක්ගේ හිත පිනුල් වෙච්ච ඉහෙන්දියු පන්ව ගහපු බක්ති ගානක් වගේ කියනවා. මේ ලෝකේ ගොඩක් දෙනෙක්ගේ සිත මේ හිත නොරකින කෙනෙකුගේ සිත පිනුල් වෙලා කුණු වෙලා ඉඳුල් පණුව ගහපු එහෙන්දිය ගහපු බත් පිඟානක් වගේ හැම විලාම කාම විතර්ක නැමැති පණුව විසින් කනවා ව්‍යාපාද විතර්ක නැමැති පණුව විසින් කන හිංසා විතර්ක නැමැති පණුව විසින් කන කුණු වෙච්ච බත් ගානක් පිනුල් බත් ගානක් වගේ කියලා. ඒ හිත නොරකින නිසා. ඉතින් ඒ නිසා අපි හැමදෙනාම උත්සාහවත් වෙන්නට ඕනේ හිත රැක ගන්න. පින්වත්නි ප්‍රධාන වශයෙන්ම හිත රැක ගන්න ක්‍රම දෙකක් තියෙනවා. අපිට හිත රැකගන්න ප්‍රධාන ආයුධ දෙකක් තියෙනවා. දෙකයි තියෙන්නේ. සිහි නුවණ කියලා සත්‍ය සම්පජන්‍ය කියලා. සිහිය සහ නුවණ කියන ධර්මතා දෙකෙන් තමයි අපිට මේ හිත රැකගන්න වෙන්නේ. ඒ සිහිය කියන නුවණින් සිහිය සිහිය කියන ධර්මතාවයෙන් එදා එදා එතන එතන අපේ හිතට රැකවරණයක් ආරක්ෂාවක් ලැබෙනවා. තව පැත්තෙන් ගත්තාම හිත ඇතුලෙන් ඇතුලෙන් උපද්දන කෙලෙස් අර අපි හිතේ හිතේ කතා කරන ටික තියෙන. අන්නේ හිතේ හිතේ කතා කරලා කායකම වචිකම මනෝ කර්මයන් අපිරිසුදු කරන්ට හේතු වෙන චිත්තය වළක්වනෝ සිහිය. ඊට පස්සේ එක එක අය එක එක දේවල් සිහි කරලා අපි බාහිරයට යන්න යනවා. බාහිර හොයන්න පැමිණෙනවා. අන්නේ එක එක අය එක එක දේවල් සිහි කරලා බාහිරින් හොයන්න යන ක්‍රමය වළක්වනවා නුවණේ. හිතේ හිතේ කතා කරන කතා කරන කෙලෙසේ නවත්වනවා සීයෙන් යම් යම් දේවල් කාරණා සිහි කරලා බාහිර හොයාගෙන යන එක නවත්තනවා නෝනේ. අපි යම් වැඩක් කරනකොට අපිට හිත් දෙකක ක්‍රියාකාරීත්වයක් වගේ පෙනෙනවනේ. සමහර විට අපි බුදුන් වන්දිනවා. උගෙන් බුදුන් වන්දනා කළා ඉතිපිසෝ භගවා රහන් සම්මා සම්බුද්ධ කියලා ගාථාව කියනවා. හැබැයි යටින් එක එක දේවල් හොගල හිතෙනවනේ. හිතෙනවා. මෙන්න මේ දෙයාකාර පැවැත්මක් තියෙන්නේ. ඔය පැවැත්ම තමයි සිහිය සහ හිත කියන ධර්මතා දෙකේ වෙනස. දෙකේ ක්‍රියාකාරීත්වය. ඔන්න ඔය ධර්මතා දෙක නවත්තන එක තමයි මෙන්න මේ වැඩ දෙකෙන් කරන්නේ. කෙලෙස් සහගතව හිතන එකත් කෙලෙස් සහගතව හිතනකොට කෙලෙස් සහගතව හිතෙන එකක්. හිතනකොට හිතනවා හිතනකොට හිතෙනවා. ඔක තමයි ප්‍රශ්නේ. ඉතින් මෙන්න මේ ගතිය නවත්තන්න තමයි ඔන්නේ සති සම්පජන්‍ය කියන ධර්මතාව දෙක තියෙනවා. තව පැත්තකින් ගත්තාම ඒ සති සති කියන ticket තව පැත්තකින් කියනවා සමාධිය කියලා. සම්පජන්ණයට නුවණට කියනවා දියුණු වුණාම විදර්ශනාව කියලා. සත්‍ය සම්පජන්ණයේ සිහි නුවණ ප්‍රභේද වශයෙන් වැඩිලා වැඩිලා උඩට එනකොට තමයි සමත විපස්සනා කියලා කියන්නේ. එතකොට මෙතනදී අපි හැම වෙලාවෙම අපේ හිත රැක ගන්නට මහන්සි ගන්නට ඕනේ. ඒ හිත රකින්න එකටම කියනවා භවනා කරනවා කියලා. භවනා කරනවා කියලා අමුතු එකක් නෑ. යම් කිසි කෙනෙකුට තමන්ගේ හිත රැක ගන්න පුළුවන් නම් හැම වෙලාවෙම ඒ හිත රැක ගන්නවා කියලා කියන්නේ භවනා කරනවා කියන එක. ඒ හිත රැක ගන්න එක තව පැත්තකට බෙදනවා සබ්බත්තික භවනා පරිහරය භවනා කියලා. ඒ කියන්නේ තව පැත්තකින් ඒකම තව වචනයක් ගත්තාම බොජ්ජංග භාවනා සහ පරිහරේ භාවනා කියලා කියනවා. එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරනකොට එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු කරනකොට ඒ කරන කටයුතු වල කරන කටයුතු කරනකොට ඒ අරමුණු වෙන හමු වෙන වටපිටාවන් නිසා හමු වෙන වටපිටාවන් නිසා සිතේ ලෝභ දේශ මොහ ලාම කකුසල ධර්මයේ උපදින්න පුළුවන් ඒ නිසා ඒ කරන වැඩ කටයුතු ටික හිතේ ලෝභ දේශ මොහ ලාමක අකුසල ධර්ම ඇති නොවන විදිහට රැකගෙන කරන එකට කියනවා පරිහාරය භවනා කියලා. එතනදී මෙහෙම කාරණාවක් අපි දත යුතුයි. අපි රූපය ගමනක් යනවා කියලා කියන්නේ. යනකොට අපිට ඇහැට නොයේක් විදිය අරමුණු සිය දහස් ගණනක් පෙනෙනවා. ශබ්ද බොහෝ හම්බ වෙනවා. බොහෝ ගන්ධයන් දැනෙන්න පුළුවන්. රසයන් දැනෙන්න පුළුවන්. සීත උෂ්ණ මැසි මధుරු ස්පර්ශයන් බොහෝ ස්පර්ශයන් දැනෙන්න පුළුවන්. මේ ආයතන ටිකට බොහෝ සීම වේගෙන් මහ ගොඩා කර්ම වෙනකොට ඒ එකක් එකක් ගානේ කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන්න සිහි කිරීම හෝ ඒ එකක් එකක් ගානේ විදර්ශනා කරන එක ලිහිසි නෑ අපිට කරන්න බෑ එතකොට එහෙම ඒ එකක් එකක් ගානේ අපිට සංවර වෙන්න බැරි වෙනකොට එකක් එකක් ගානේ සිහිය පිහිටුවා ගන්න බැරි වෙනකොට අපිට එකක් එකක් ගන්න නුවණ උපදවා ගන්න බැරි වෙනකොට ඒව නිසා අපේ මනසට කෙලෙස් එන්න පුළුවන් නේ. ඒකෙදී අපි උපායක් කරනවා. අපි උපමාවක් කළොත් ගොඩාක් කටු තියෙන කැලේකට ගොඩාක් කටු තියෙන කැලේකට අපි ගියොත් දැන් කකුලේ කටු ඇනෙන්න පුළුවන් කටු 100යි 1000යි ලක්ෂණ බොහෝ කටු හැරුණු හැරුණු පැත්තේ කටු. එතකොට දැන් මේ කැලේම තියෙන කටු ටික වහලා ඈ මේ කටු ටිකට උඩින් ලෑලි කැල්ලක් දානවා. මේ කටු ටිකට උඩින් ලී කොට කැල්ල ටිකක් දානවා. ওই වගේ කැලේම තියෙන කටු ටික වහලා වහලා වහලා යනවා කියන එක ලේසි නෑ. ලේසි වැඩක් නෙවෙයි. ඉතින් ඕකට අපි උපායක් කරගන්නවා. කැලේ තියෙන ඔක්කොම කටු ටික වහනව වෙනුවට අපේ කකුල් දෙක වහ ගන්නවා අපි. හොඳට ඝන බූට් එකක් හරි සපත්තුවක් හරි දාගත්තාම දැන් කටු ඇන්නේ නැති වෙන්න වැඩ දෙකක් කරන්න පුළුවන්. මොකද්ද? කකුලට මුකුත් දාගන්න මුළු කැලේම තියෙන කටු ටික වහලා වහලා කටු ඇන්නේ නැති වෙන්නේ ඒ කුඩ යන්න පුළුවන්. එතකොටත් කටු ඇන්නේ නැහැ. හැබැයි ඒක ලේසි නෑ. ඒක අමාරුයි. ඒ වැඩේම වෙනවා අපිට ඔක්කොම කටු ටික වහන්න බෑ. අපේ කකුල් දෙක විතරක් වහගන්න. සපත් දෙකක් හරි බූට් දෙකක් හරි දාගත්තාම ඒක කැලේ යනවා. හැබැයි පහසුයි. ආන් ඒ වගේ මේ ලෝකේ තියෙන හැම අරමුණක් අරමුණක් ගානෙම හිත මෙහෙवला නුවලින් බලලා ඇලෙන්නේ ගැටෙන්නේ නැති වෙන්න ඉන්නවා කියන එක ලේසි නෑ. බෑ. අර කැලේම තියෙන කටුහනවක්. අපේ කකුලට සපත් දෙකක් දාගන්නවා වගේ ඒ අවස්ථාවේදී බාහිර පෙනෙන ඇහෙන දේ පෙනෙන ඇහෙන දේ නිසා ලාමක අකුසල ධර්මය මගේ මනසට නොපෙමිණේවා කියන අදහසින් එයා හිත රැකගෙන හිත රැකගෙන ඒ ගමන යනවා හිත රැකගෙන යනවා කියන්නේ ඔගොල්ලෝ කඩේකට යනවා, වාහනයක් පදවනවා, නගරයකට යනවා. ඒ යනකොට හිත කොහාටවත් යන්න නොදී සීල සත්‍ය නිදුක් වෙත්වා නිරෝගීත්වා සුවපත්ත්වා සීල සත්‍ය නිදුක් වෙත්වා නිරෝගීත්වා සුවපත්ත්වා කියලා එක මෛත්‍රී සිත හිත හිතා යන්නකො බලන්න. හොඳයි. ඔගොල්ලෝ හිතනවා නම් එහෙම හිත හිතා යනකොට කොහොමද මේ වාහනේම පදින්නේ? කොහොමද පොල් ටික ගන්න? කොහොමද හාල් ටික කරන්න? ඒවා කරන්න බෑනේ කියලා. කෙලෙස් වශයෙන් හිත හිත පුළුවන්ද? කොහේවත් නැති විදිහේ කෙලෙස් හිත හිත වාහනේ පදවන්න පුළුවන් නම්, පොල් ටික ගන්න පුළුවන් නම්, කෙලෙස් හිතන එක නතර කළා හිත රැකෙන කමටහනක් හිත හිතන්න ගත්ත ගමන්ම වාහනේ පදින එක බැරි වෙනවද? එහෙනම් බැරි වෙන්නේ නැහැ. ඕන නැතිකම විතරයි. එතකොට අර නොඑක් නොඑක් විදිහේ කේලම් හිත හිත හිත හිත කාපු දේවල් දීපු දේවල් කළ දේවල් බොහෝ කෙලෙස් වැඩෙන දේවල් හිත හිත හිත හිත කරන වෙනුවට අපිට පුළුවන් නම් හිත රැකගන්න හොඳ මින්මක් තියෙනවා ඈ හිත රැකගන්න හොඳ මිම්මක් තියෙනවා. මෙන්න මේ මිම්ම අතේ තියාගත්තාම හිත රකින්ද හෝ නොරැකෙනවා මගේ දැන් කියලා Tamanටම තේරුම් ගන්න පුළුවන්. යම් ආකාරයකට හිතනකොට යම් ආකාරයකට හිතනකොට නූපං කාමාශ්‍රව භවආශ්‍රව ditthයාශ්‍රව අවිද්‍යාශ්‍රව කියන නූපං ආශ්‍රව උපදී නම් උපං ආශ්‍රව වැඩේ නම් අන්න ඒ විදිහට හිත හිතා ඉන්නකොට බලන්ද හිතන්ද දකින්ද දැන් මම ඉන්නේ හිතට පිහිටක් සරණක් නැතුව හිත නොරැකෙන විදියට යම් ආකාරයකට හිතනකොට යම් ආකාරයට හිතනකොට උපං කාමාශ්‍රව භවශ්‍රව ditthyaශ්‍රව අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්මයේ දුරු වෙයි නම් නූපං ආශ්‍රව ධර්මයේ නූපදී නම් මේ මේ විදිහට හිතනද ඕනම ක්‍රමයක් ඒ ඕනම හිතන ක්‍රමයකට හිත රැකුණා වෙනවා හිත රැකෙනහා නොරැකෙන බව හඳුන ගන්නට පුළුවන් දේ තමයි ඔකට කියනවා මොකද්ද යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරයෙන් හිත නොරැකෙනවා යෝනිසෝ මනසිකාරයෙන් හිත රැකෙනවා. අයෝනිසෝ මනසිකාරයෙන් හිත නොරැකෙනවා රැක්කා වුණා වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයෙන් හිත රැකෙනවා හිත රැක්කා වුණා වෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයෙන් දෙක හඳුනගන්නේ කොහොමද? නැත්තම් අර විදියට. නෝපං ආශ්‍රව උපදිනං උපං ආශ්‍රව වැඩෙන විදියට හිතන එක අයෝනසෝ මනසිකාරය. නෝපං ආශ්‍රව නූපදින උපං ආශ්‍රව ගෙවෙන විදියට හිතන එක යෝනසෝ මනසිකාරය. එතකොට අපිට වැඩ කටයුතු කරනකොට බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා විශේෂයෙන්ම සතර කමඨහනක්. බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉති ඉමා චතුරාරක්ක බික්කු භාවයේ සීලවා බලන්න බුද්ධානුස්සති මෙත්තාච අසුභං මරණස්සති ඉති ඉමා චතුරාරක්ක මේ සතර ආරක්ෂක ධර්මයේ චතුරාරක්ක බික්කු භාවයේ සීලවා සිල්වත් භික්ෂුව නැත්නම් සිල්වත් කෙනා ආරක්ෂාව පිණිස මේ හතර වඩනවා බලන්න හිත ආරක්ෂා කරගන්න දීලා තියෙන කමඨාන හතර බුදු ගුණ අසුබය මරණය සුපබුද්ධා පබුජ්ජಂತಿ සදා ගෝතම ශාවකා යේසං දිවාච රත්තෝ ච නිච්ඡම් බුද්ධගත සති යම් කිසි ශ්‍රාවකයෙකුට නිටතරම බුදුන් අරඹයා පවතින සිහිය තේනම් ඒ බුද්ධ ශ්‍රාවකයෝ සුවසේ නිදා ගන්නවා සුවසේ අවදි වෙනවා එතකොට හිත රකින්න කරන කරන වැඩදී බික්කු භාවයේ සිල්වා සිල්වත් භික්ෂුව ආරක්ෂාව පිණිස මේ හතර වඩනවා ඉතින් ඕකට ගොඩක් දෙනෙක් හිතනවා අපි මේක වඩනකොට අමනුෂ්‍යයන්ගෙන් කරදර එන්නේ නැහැ දෙවියන්ගෙන් කරදර එන්නේ නැහැ ඉතින් ආරක්ෂා වෙන්න භාවනා කියලා. ඇත්තටම ඉතින් අමනුෂ්‍යයන්ටත් වඩා භයානකයි කෙලස්. ඉතින් එහෙම අමනුෂ්‍යයන්ගෙන් හෝ වෙන දෙයකින් නෙමෙයි ඇත්තටම කෙලස්සුන්ගෙන් ආරක්ෂා වෙන්න හිත රැකගන්න බුද්ධානුස්සති මෙත්තාච වික්කු භාවේය සීලවා. එතකොට බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණසති ඉති ඉමා චතුරාරක්ෂා. මේ අත ආරක්ෂාව වෙනස මොකද්ද සිතේ ආරක්ෂාව වෙනස? දැන් සිත රැකගන්න හිත රැකගත්තොත් නේ ඔක්කොම රැකුණා වෙන්නේ. ඔන්න බලන්න හිත රැකගන්න. හැම වෙලාවෙම ඕගොල්ලෝ ගිහි ගෙදරක ඉන්නේ වෙන්න පුළුවන්. ගිහි ගෙදර ඉන්නේ. වැඩ කටයුතු කරනවා වෙන්න පුළුවන්. රස්සාවල් කරනවා වෙන්න පුළුවන්. හුරු වෙන්න පුළුවන් තරම් මොන්න වැඩ කටයුත්තක් කෙරුවත් උඩින් ලෝකයට පේන මානේ බොහෝ වැඩ කටයුතු කරන කෙනෙක්. නමුත් එයා අදිෂ්ඨාන කරගෙන අමතක වෙලා ආයෙත් මතක් කරලා ගන්නවා. දවස පුරාවටම බුද්ධ ගුණ අසුභය මරණය මෛත්‍රිය කියන මෙන්න මේ ධර්මතා හතර මාරු කර කර ඔය එකින් එක එකින් එක දවස පුරාවටම ඔය හතරෙන් ඉන්නක බලන්න. ඕගොල්ලෝ ගිහි ජීවිතේ ජීවත් කරනකොට ජීවිතය ජීවත් කළා නිවන උද්දකලා. නිවන උද්දකලා. නිවන් දකින්න ඔක්කොම මහාන වෙන්න ඕනේ වනගත වෙන්න ඕනේ නෑ. අනික එහෙම කරන්න බැරිත් නැහැ. අපි නොකරනකම උදේ ඉඳන් රෑ වෙනකන් තොරතෝංචියක් නැතුව හිතේ හිතේ එක එක එක එක විදිහේ නිමිති සිහි කර කර සිහි කර කර පුද්ගලය සිහි කර කර දේවල් සිහි කර කර ස්ථාන සිහි කර කර කෙරවලක් නැතුව තොරතෝංචියක් නැතුව හිතන හිතට තමයි රැකවරණයක් නැත්තේ ඒ හිතේ තමයි කෙලෙසුන්ගෙන් තෙත් වෙලා තියෙන්නේ. ඒ බඳු හිත තමයි මට්ටමට තමයි කාය කර්මය කුණු වෙන්නේ. ඒ වෙනුවට ඕගොල්ලෝ පින්වතුනි හුරු කරන්නකෝ ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව්වේ වැඩ කටයුතු කරනකොට හිත ඇතුලෙන් මහා ගොඩක් ඕන්නේ උදේ නැගිට වෙලේ ඉඳන් මම අද මේ සතර කමඨහනෙන් එක කමඨහනක් හෝ එක්කම වාසය කරනවා සතර කමඨහනෙන් තොරව මම ඉන්නේ නැහැ කියලා අදිස්ථාන කරගෙන උදේම නැගිටලා මූණ හොදන්න යද්දිත් හිත ඇතුළෙන් සියලු සත්‍යයන් දුක්ඛිතව නිරෝගීත්ව සුවපත්ත්ව සියලු සත්‍යයන් දුක්ඛිතව නිරෝගීත්ව සුවපත් මහා ගැඹුරක් ඕනේ චූටි දෙයක්. ඒකම ඇවිල්ලා වතුර හීතරේ ගහලා තේ හදන්න කෝප්ප ටික හොදනකොට තේ ටික හදනකොට හදලා දරුවනේ මේ ළමයි තේ ටික බොන්න කියලා කතා කරලා දෙනවා. හදනවා. කෑම බීම උයනවා පිහනවා. හැබැයි යටින් හිත රැකගන්න. එයා ජීවිතය ජීවත් කරනවා හැබැයි නිවන දකිනවා. මෙන්න මේ විදිහට බුදු ගුණ අසුබේ මරණය මෛත්‍රිය කියන මෙන්න මේ කමඨහන් තියෙන්නේ චතුරාර්ය භාවනාව. සිල්වත් කෙනාගේ ආරක්ෂාවට හිත ආරක්ෂා කරගන්න තියෙන එකම උපාය. එතකොට ඔන්නෝකට කියනවා ආරක්ෂක භාවනාවක් සිත ආරක්ෂා කරගන්න තියෙන ක්‍රමයක්. ඊට පස්සේ බොජ්ජංග භාවනා කියලා තියෙනවා. අපි අර උදේ දේශනාවෙන් මතක් කළේ සත්‍ය සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ කියලා. ඒකෙදි එක තැනක ඉඳගෙන ඉන්නකොට ආනාපාන සතිය භාවනාව ඒ වගේම දස කසින දස අනුස්සති වගේ කමඨහන් වඩන්න පුළුවන්. මොකද අරහතර පින්නුවේ ඕන ඉරියව්වක ඕන තැනක ඕන පරිසරයක හිතේ හිතේ යටින් යටින් ගෙනියන්න පුළුවන්. හිත රැක ගන්න පුළුවන්. අර කකුල් දෙක වහන්න සෙරප්පු දෙක දාගෙන කටු වෙන්නේ නැතු යනවා වගේ ආර්ය විනය රූපය කටු, ශබ්දය කටු, ගන්ධය කටු, රසය කටු, ස්පර්ශය කටු, පුත්තබ්බේ කටු ඈ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන කටු නොයනේවා කටු වෙන්නේ නැති වේවා කියන අදහසින් කකුල් දෙක වහගත්ත සපත් දෙකකින් වගේ හිත වහගත්ත කමටහනකින් හිත රැකගත්ත තමන්ගෙන් ඇතුළට නුවණින් යුක්තව එළියට ගිහලා යමක් කළොත් මිසක එළියෙන් ඇතුළට එන්න දෙන්නේ නැහැ මොකද තමන් හිතලා මේ දේ කරන්න ඕනේ මේ දේ කරන්න ඕනේ කියන නුවණෙත් එක්ක ඉඳගෙන නමුත් එළියෙන් කිසි දෙයක් ගන්න ඒ විදිහට හිත රැක ගන්නවා. ඊට පස්සේ සම්පජන්නේ නුවණ නුවණ ආපහු අපිට ඔය කටයුතු ටික කරනකොට දක්ෂ කෙනෙකුට තව ටිකක් දක්ෂ වෙනකොට ඒකෙම අර මේ භාව මේ බුද්ධංග භාවනා නෙමේ ඔය පරිහාරීය භාවනාවේදී විදර්ශනා වශයෙන් අපිට ගන්න පුළුවන්. දැන් ওই මතක් කළේ මම සිහියෙන් කමඨහන වඩන හැටිනේ. ඊට පස්සේ අපි වැඩට යනවා. වා සමංගම වාහනේ කියනවා. පොදු වාහනේ කියනවා වෙන්න පුළුවන්. පහෙන් යනවා වෙන්න පුළුවන්. සිය දහස් ගාණක් හම්බ වෙනවා. හම්බ වෙනකොට ඒ දකින දකින දේ අර ගැහණියෙක් නේ මිනිහෙක් නේ ළමයෙක් නේ වයසක කෙනෙක් නේ කියලා බාහිරින් පෙන්වන දේ නිමිති ගන්න නැතුව අපිට මේ හැම එකකම නුවණින් මෙනෙහි කරන්න පුළුවන් නම් හැමතැනකම කමටහන් සත්පුද්ගල භාවයට හම්බ වෙන හැමතැනකම කන බොන ආහාරයෙන් හැදුණු කුණු කොටස් ටිකක් සතර මහා ධාතුයි අනේ මෙච්චර මේ සෙනග මිනිස්සු යනවෙනවා කියලා පෙනෙනවා ওই ශරීරයෙන් ඇසුරු කරගෙන පවතින හිත් විඥානය නිරුද්ධ වුණාම ওই හැම රූපයක්ම ඉද්දිමිලා නිල්විලා පුපුරලා සරව ගලන ස්වභාවයටපත් වෙනව නේද? එහෙනම් මේ කය ඇසුරු කරගෙන පවතින සිත් නිසා ওই කය කය වල චලනය වෙනව නේද කියලා ඒ කය පුද්ගලයේ පුද්ගලියෙක් වූ කෙනෙක් යනවා නෙමෙයි කය කන බොන ආහාරයෙන් හැදුණු අනාත්ම වූ වස්තුවක් ධර්මතාවයක් කය ඇසුරු කරගෙන පවතින සිත නිසා මේ ශරීරවල චලනය වෙනව නේද කියලා ඕගලන්ට වෙනම චිත්‍රයක් බලනවා වගේ බැලුවේ හැකි හිතන විසින් මෙහෙවන රූකඩ ටිකක් වගේ නගරයක් දිය. එතකොට මේ අහවල් කෙනා අහවල් මිනිස්සු කියලා කෙලෙස් ඇතුළු විදිහ නිමිති ගන්න. ඒ වගේ නුවණින් රකින්න පුළුවන්. නුවණින් බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට එක තැනක ඉඳගෙන ඉන්නකොට පින්වතුනි එක තැනක ඉඳගෙන ඉන්නකොට බොජ්ජංග භාවනා කියනවා. එතකොට සිහිය ගොඩාක් තීව්‍ර වෙන විදිහට අර මම මුලින් මතක් කළ විදිහට ආනාපාන සති කමඨහන එහෙම නැත්නම් දස කසින තියන නිල පීත ලෝහිත ඕදාත මාංජස්ත ඒ වගේ දස කසින දස අනුස්සති වගේ කමඨහන් මෙනෙහි කරන්න පුළුවන්. වැඩි වෙලාවක් හිත එක ඉරියව්වක තබා ගන්න පුළුවන් වෙලාවකදී. එහෙම සිහිය වඩ වඩ නුවණින් විදර්ශනා කරන්න ඕනේ. හැම වෙලාවෙම පින්වතුනි සමත කමඨහනක් වඩනකොට අපි උදාහරණයකට ආනාපාන සතිය වඩනවා ඒ ආනාපාන සතිය කියන්නේ චිත්ත සමතයක්. හිත එක්තෙන් කරන කමඨහන. ඒ ආනාපාන සති භාවනාව වඩනකොට වඩනකොට හිත එක්තෙන් වෙනවා. හැබැයි අපි හිත එක්තෙන් කරන්නේ හිත එක්තෙන් කරන්නේ ඇත්ත ඇති ඇති දකින්න උපකාර පිණිසයි. ඒ හින්දා සමත කමතහනකින් හිත වඩන හැම වාරයක් ගානෙම ටිකක් ටිකක් හරි අරමුණු විදර්ශනා කරන්න. මොකද එහෙම නැති වුණොත් ඔය සමතේක ලක්ෂණේ ඉබේ මේ ඒ වටපිටාවෙන් නැගිටලා ගිය ගමන් ඒ චිත්ත සමතේ නැති වෙනවා. හැබැයි සමතේ උදව් කරගෙන යම් ඇත්තක් දැක්කොත් ඒ දැකපුකම නැති වෙන්නේ නැහැ. අන්නේ දැකපු අත්දැකීම ඉතුරු වෙනවා ඊගාව දවසේදී තව ටිකක් ගැඹුරට චිත්ත සමාධිය ඇති කරගන්න. කොහොම තමයි අපිට යන්න වෙන්නේ. හරියට අපි වතුර පිපාසයේ ඇති වෙලා වතුර බොන්න ගියාම වැවකට වැවේ පාසි පිරීලා තියෙනවා. අපි අතින් පාසි ටික එහාට මෙහාට කරනවා පාසි ටික එහාට මෙහාට කරලා වතුර ටික පාද ගන්නවා. මොකටද අපේ පිපාසිත වතුර බොන්න. පිපාසියක් තියෙන වතුර බොන්න ඕනේ කියලා වැවට ගිහිල්ලා පාසි ටික පාදලා අපි බලාන ඉන්නවා. ටිකකින් ආයෙ වැහෙනවා. ආයෙත් පාසි ටික පාදලා බලාන ඉන්නවා. ආයෙත් වැහෙනවා. ඔහොම ඔහොම කර කර හිටිට අපේ පිපාසිය සංසිඳෙන්නේ නැහනේ. ආන් ඒ වගේ පින්වතුනි අපේ පිපාසය වගේ මේ ජරා මරණ දුක ඉතින් ඒ දුකෙන් මිදීම සඳහා ප්‍රඥාව පහළ කර ගැනීමයි අපිට අවශ්‍ය. ප්‍රඥාව අඩුකමයි අපේ පිපාසය. ප්‍රඥාවයි අපිට ඕනේ නුවණ ඇත්ත තිටි දකින්න. ඒකට උපකාර පිණිස මනසේ තියෙන නීවරණ ධර්ම අඩු කරගන්න අර පාසෙ ටික එහාට මෙහාට කරනවා වගේ සමත නිමිත්තක් අපි වඩනවා. වඩලා හැබැයි එකකින් ප්‍රයෝජනයක් ගන්න අර පාසෙ ටික එහාට මෙහාට කළා වතුර ටික බොන්නේ නැහැ වගේ. ආපහු ටික කාලෙකදී පාසි වලින් වැහැෙනවා. ඉතින් ඒකේ මම මතක් කළේ ඕගොල්ලෝ එක තැනක ඉඳගෙන සමත කමටහනක් හොඳට වඩන්න පුළුවන් මට්ටමකට ආවොත් ඒ එන හැම වාරයකදීම හැම වෙලාවකදීම ඒ සමාධිගත මනසේ යම් සතුටක් ආස්වාදයක් තිබුණට ඒ සමාධිගත ලක්ෂණය තුල හිතට හරිය මිහිරියාවක් දැනුණාට ඒ තුල දිග්ගටම ඉන්න එපා. හැම වෙලාවෙම ඒ සමාධිය උදව් කරගෙන ස්කන්ධ ධාතු ආයතන නුවණින් බැලිය යුතුමයි. මේ මන් මේ ටික මතක් කරන්න පින්වත්තුනේ මේ අපිට ඔය ආනාපාන සතිය මොන හරි කමටහනක් කරනකොට කමටහනක් වඩනකොට හිත චුට්ටක්වත් නතර වෙලා නැහැ. වේගෙන් හිත දුවන වැඩි කෙනාට නෙමෙයි. මේව භාවනා කාලයක් භාවනා කරනකොට කරනකොට සමහරුන්ට ආනාපාන සතිය හෝ බුදු ගුණ නැත්තම් කුමන හෝ කමඨහනක හිත තියාගෙන පැය ගාණක් වුණත් ඉන්න පුළුවන් හොඳට හිත වැඩෙන මට්ටමක් ඇවිල්ලා තියෙනවා. අන්න එයාට මම මේ කියන්නේ. ඊට මෙහා හැම කෙනෙක්ම ඒකට මෙහා හැම කෙනෙක්ම සමතේ සඳහා උත්සාහවත් වෙන්න ඕනේ. ඒ කියන්නේ සති නිමිත්තේ හිත තියාගන්නවා සති නිමිත්තේ හිත තියාගෙන සති නිමිත්ත කියනවා නාසය ගාව හෝ තොල් දෙකේ හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසයට දැනුම් සහගතව ඉන්නවා හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ කියලා. ඔහොම හොඳට සියෙන් හිතට ඒ දන්නේම නැහැ හිත අහකට ගිහිදලා. ආපහු මතක් කරලා ගන්නවා. නෑ නෑ දැන් නම් හිත කොහාටවත් යන්න දෙන්නේ කියලා ආයත් නාසය ගාව හෝ තොල් දෙක ගාව හොන්ත දැනුම් සහගතව හිත තියාගෙන ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහගතව ඉන්නවා. එක චුට්ටක් වෙලා ඉන්නද ආයෙත් යනවා හිත අහකට. ආයෙත් ගන්නවා. ඉබඳු කෙනාට නෙමෙයි මම මේ විදර්ශනා කරන්න කිව්වේ. එයා මේකට උත්සාහවත් වෙන්න ඕනේ. නෑ මම කොහොම හරි කොහොම හරි මේ හිත දුවන ගතිය නතර කරගන්නවා කියලා එයාගේ වීර්ය උත්සාහයම තමයි කෙටි ක්‍රමේ මතක් කර කර ආය සති නිමිතට ආපහු ගන්නවා. ආපහු නාසය ළඟ හෝ තොල් දෙක හිත තියා ගන්නවා. ඒක අප්‍රකටයි නම් නාසයට හෝ තොල් දෙකට ඇඟිල්ල තියලා ඇඟිල්ල නාසය හෝ තොල් දෙකේ වදිනකම දැනෙනකමට දැනුම් සහගතකමට හිත යොමු කළා ඒ දැනුම් සහගත භවයේම හිත තියාගෙන ඇඟිල්ල ගන්නවා අහකට. අරගෙන සිහියෙන් ආස්වාස ප්‍රස්වාස කරනවා. සිහියෙන්ම ආස්වාස ප්‍රස්වාස කරනවා සති නිමිති හිත තියාගෙන. ආයෙත් කොහටවත් යන්න දෙන්නේ නැහැ කියලා. ආයෙත් හිත යහකට යනවා. ආයෙත් ගන්නවා. මේ විදිහට අමතක වෙලා යනවා ආයෙත් ගන්නවා. ආයෙත් අමතක වෙලා යනවා ආයෙත් ගන්නවා. මෙහෙම මෙහෙම මෙහෙම මෙහෙම වඩන්න තියනවා කියලා කියන්නේ ඒකයි. වඩනකොට වැඩෙනවා. දැන් බෑමයි කියලා හිතුණාට ඔහොම ටිකක් වෙලා උත්සාහවත් වෙලා ටිකක් මොනවා හරි වැඩ කටයුත්තක් කළා ආයෙ පැහැකින් විතර ඉඳගන්න. අර තරම් අමාරු නෑ. මේ විදිහට කෙනෙක් මහන්සි වෙනවා නම් හවස් වරුවේ වෙනසක් පෙනෙනවා උදේට වඩා. උදේ උදේ මේ සති නිමිත්ත මෙහෙම හිත තියාගන්න හැදුව මොන විදිහටද හැබැයි යා නිකන් හිතේ නෑ ආපහු ගන්න. ආයෙත් හිත තියාගන්න උත්සාහවත් වෙන බෑ අහකට යනවා ආයෙත් ගන්නවා. ආයෙත් උත්සාහවත් වෙනවා. ආයෙත් බෑ 100 සැරයක් විතර. එහෙම කරනවා. හැබැයි හවස් වරුවේදී ලොකු වෙනසක් වෙන්නේ. ඔගොල්ලෝ කවුරුවත් මම හිතන්නේ එහෙම උත්සාහයෙන් වීර්ය කරනවා කියලා. ඈ සති නිමිත්ත බැයි නම් බෑ කියලා පැත්තකට යනවා මිසක එකම දෙයට නැවත නැවත නැවත නැවත උත්සාහවත් වෙන්න ඕනේ. මේ සති නිමිත්තේ නාසය ගාව හෝ තොල් දෙක ගාව හිත තියාගන්නවා ආස්වාස ප්‍රස්වාසයේ දැනුම් සහගතව හිත කොහාටවත් යන්න දෙන්නේ නැතුව ඉන්නවා මං කොහොම හරි කියලා හොඳ උත්සාහයෙන් ඉන්නවා. මෙන්න මේ කරන එක නෙමෙයි මෙන්න මේ වගේ ආරම්භ පටන් ගන්න ඒවා එකතු වෙලයි අර 100 කියලා එකක් හැදෙන්නේ. එතකොට නමුත් ඉන්න බෑ. අහකට යනවා. දශමයක්වත් ඉන්න බෑ. හිත තියාගන්න. ආපහු ඒ වුණාට ආයෙත් ගන්නවා. ආයෙත් මේ මතක් කරලා ගන්නකම් හොඳට මතක තබාගන්න මේ ගන්නවා කියන ධර්මතාව ටික එකතු වෙන්නේ ඕගොල්ලන්ට. මිසක අරකේ තුල ඉඳීම නෙමෙයි ඉඳීමක් බවට පත් වෙන්නේ. උදාහරණයක් කළොත් අපි ওই ෆොටෝ එකක් කරන් මොන හරි දෙයක් වීඩියෝ කරනවාගේ ඒක අරගෙන බලන්නකො ෆොටෝ ගොඩාක් නේ තියෙන්නේ ෆොටෝ ගොඩාක් නේ තියෙන්නේ එතකොට ඒ ෆොටෝ ගොඩ වේගෙන් චලනය වෙනකොට ඒක නිකන් මූවී එකක් වගේ තේරෙනවා ඒ වගේ ඒ වගේ හිත කොහාටවත් යන්න දෙන්නේ නැතුව මං සිහියෙන් ඉන්නවා කියලා මෙන්න මේ වගේ හිත උද්‍යෝගිමත් කළ කමඨහට යොමු කරන gati ආයෙත් අහකට යනවා ආයෙත් යොමු කරනවා මෙන්න මෙහෙම යොමු කරන යොමු කරන gati ටික එකට එකතු වෙලා වෙලා වෙලා තමයි එක දිගට තියෙනවා වගේ තේරෙන්නේ තේරෙන්නේ අපිට එහෙම නැතුව එක දිගටම තියෙනවා නෙමෙයි ඒ හින්දා දැන් මේ හිත කොහාටවත් යන්න දෙන්නේ නැහැ. මම 100ෙම ඉන්නවා කියලා හොඳට උත්සාහවත් වෙනවා. හැබැයි ඊගා උත්සාහවත් වෙන එක ප්‍රමාදයි. ඒ හින්දා අතරක් වෙනවා. හිත අහකට යනවා. ආයෙත් උත්සාහවත් වෙනවා. ආයෙත් මතක් කරලා ගන්නවා. ආයෙත් දන්නේම නැ වෙන කෙනෙක් හෝ වෙන දෙයක් ගැන හිතනවා හිත. ආයෙත් ගන්නවා. උදේ වරුවේ සත්‍ය නිමිත්ත හිත තියාගන්න. හිත කොහාටවත් යන්න දෙන්නේ නැති වෙන්න. මොන්න චුට්ටක්වත් බෑ හිත තියාගන්න. ටෙලිෆෝන් මධ්‍යස්ථාන අර එක උපකරණයක් තියෙන පොහේද අවසර හිත තියාගෙන මේ ටෙලිෆෝන් මධ්‍යස්ථාන වගේ එහෙන් එනවා මෙහෙන් එනවා කියනවා. ආන් ඒ වගේ එහෙන් එනවා මෙහෙන් එනවා ටෙලිෆෝන් මධ්‍යස්ථාන වගේ එහෙම එද්දිත් හොඳට සත්‍ය නිමිති තියාගෙන නෑ හිත කොහාට යන්න දෙන්නේ නැති කියලා හිත තියාගන්නවා සත්‍ය නිමිත්තේ ආස්වාස ප්‍රසවාස දනු සහගතව ඉන්නවා. ආයෙත් අහකට යනවා. ආයෙත් ගන්නවා. ආයෙත් අහකට යනවා. ආයෙත් ගන්නවා. ගැරන්ඩියක් 99 වතාවක් වැටිලා 100 වෙනි වතාවේ නැග්ගේ කියලා කතාවක් තියෙනවා. ඒ වගේ මෙහෙම උපේ වරුවේ ටිකක් කර කර ඉඳ බලන්න. ඒත් ඔගොල්ලෝ හිත චුට්ටක්වත් එක තැනක තියෙන්නේ නැහැ කියන තැනින් තමයි නැගිටලා යන්නේ. හැබැයි හවස ඉඳ ගන්න. හවස ඉඳ ගන්න. උදේගේ චුට්ටක්වත් හිත එකඟ වෙන්නේ නැහැ කියන තැනින්නේ හවසින්ද ගන්නකොට ඕගොල්ලන්ට පෙරපසු විශේෂණයක් තීරේ. උදේ වරුවේ මං සිය පාරක් මේ කමටහනට නැවතන සීකරපක පාඩු නෑ නේද කියලා තීරණ තැනට දැනේ. එක පාරක් දෙපාරක් හිත තියලා අනේ කොහේ හිත සමාධි කරන්නද මොන අපිට දයාප්පා කියලා නැගිටලා යනවා හෝ වෙන පහසු එකක් හොයනවා මිසක. එතකොට හවස් වරුවේදී කළොත් රෑ විශේෂණයක් වෙන්නේ. අද දවසේ මෙහෙම කළොත් හෙට අදට වඩා විශේෂණයක් තියෙයි. ඔන්න ඔය විදිහට හිත නැවත නැවත නැවත නැවත හිතේ හිතේ කතා කරන කම අඩු වෙන විදිහේ සමත නිමිත්තක් ආශේවනය කරන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි වෙලෙන්දෙක් උදේ කාලෙත් කර්මාන්තේ නොයදෙනවා නම් දවල් කාලේ කර්මාන්තේ නොයදෙනවා නම් හවස් කාලේ කර්මාන්තේ නොයදෙනවා නම් උපම් භෝගයක් වැඩි දියුණු කරනෝ හෝ නූපම් භෝගයක් උපද ගන්නවා කියන එක වෙන්නේ නැහැ. ඒ වගේ යම් කිසි කෙනෙක් උදේ උදේ කාලේදී සමත නිමිත ආසේවනය නොකරයි නම් දවල් කාලේදී සමත නිමිත ආසේවනය නොකරයි නම් හවස් කාලයේ සමත නිමිත ආශ්‍රය නොකරයි නම් නූපං කුසල ධර්ම උපදින උපං කුසල ධර්ම වඩනවා යන යමක් වෙන්නේ නැහැ කියනවා. මේ සමාධිය වෙන්නේ නැහැ කියනවා. ඉතින් අපේ හිත සමාධිය නොවෙන්නේ ඒ නිසා. ඒ නිසා ওই විදිහට ඔහොම වෑයම් කරන්ඩ එක දවස් කීපයක් ඕකට සමහර විටක ඉඳගෙන ඉන්න ඕන බස් එකනකම් බස් හෝල්ට් එකේ හිටගෙන ඉන්නකොටත් කරන්න පුළුවන්. වාහනයක කෝච්චියක පැය ගානක් යනකොට තමන්ගේ නගරෙන්ද සමාජ සිටියකට යනවා. ඉඳගෙන ඉන්න ගානේ කරන්න පුළුවන්. ඉඳ ලැබෙන ලැබෙන තැන්වලදී ටික ටික ටික ටික හුරු කරන් අන්න එහෙම වෙනකොට සත්‍ය නිමිත්තේ හිත තියාගෙන හොඳට ආනාපාන සතිය වඩන්න පුළුවන් මට්ටමක් එනවා. අන්න ඒ මට්ටමේදී ඒ පුළුවන්කම තුල නිතරම ඉන්න එපා. ඒ පුළුවන් මට්ටමට ආවහම ඒ හැම කෙනෙක්ම විදර්ශනා කරන්ද මොකද්ද විදර්ශනා කරන්නේ දැනට එකම එක දෙයක්. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පැත්තේ සත්‍ය පුද්ගලයෝ හිටියා, සත්‍ය පුද්ගලයෝ ඉන්නවා, සත්‍ය පුද්ගලයෝ ඉඳී කියන හැඟීමක් අපිට තියෙන්නේ අපිට තිබුණේ අන්න එතන විදර්ශනා කරන්න ඕනේ මොකද්ද බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ පැත්තේ සත්ත්ව පුද්ගල ආත්මීය කිසිම දෙයක් අතීතයේ තිබුණත් නෙමෙයි දැන් තියෙනවත් නෙමෙයි අනාගතයට තියෙනව නෙමෙයි ඒ සෑමතැනකම කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු රූපයක් තිබුණේ කියන එක තමන් නුවණට පෙන්වන්න ඕනේ. ඒක ඔප්පු කරන්න පුළුවන් හැම විදිහකටම ඔප්පු කරන්න ඕනේ. කන බොන ආහාරය නිසා කෙස්ලොම් නියදත් සම්මස් හැදෙනවා. කෙස්ලොම් නියදත් සම්මස් වල තියෙන ගතියක් තියෙනවා නම් බාහිර තියෙන ගතියක් තියෙනවා සමානයි. කන බොන ආහාර නිසා පිස්සෙන් තරවලේ දහදිය හැදෙනවා. බාහිර වැව් පොකුණු වල ගතියක් තියෙනවා මේ ලේ දහඩිය කඳුළු කිනුළු ගතියක් තියෙනවා සමානයි. කියලා තමන් පුළුවන් තරම් හම්බ වෙච්ච අරමුණු සත්පුද්ගල භාවයෙන් තොර ධර්මතාවයක් ඇතුළේ පෙන්වන්න උත්සාහවත් වෙන්නට ඕනේ. ඒ විතරක් නෙමෙයි. ඒ විතරක් නෙමෙයි. තව පෙන්වන්නට ඕනේ. ඒ ශාරීරිය ඇසුරු කරගෙන පවතින හිත අපි කියමු බහැර සත්පුද්ගල භාවයට සිහි වෙනකොට ඒ අරමුණ සිහි කරලා ඒ ශරීරයේ ඇසුරු කරගෙන පවතින හිත නිරුද්ධ වුණොත් ඒ ශරීරය ඉදිමිලා නිල් වෙලා නිල් වෙන ස්වභාවයටපත් වෙනව නේද මුළු ශරීරයම සැරෝ ගොඩක් බවටපත් වෙනව නේද මුළු ශරීරයම තැන් තැන් වලින් හිල් වෙලා ඇය පූයාව සැරව පොළොට ගලනකමක් වෙනව නේද? මුළු ශරීරයම ලී මස් වලින් බැඳුණු ඇටසැකිල්ලක් වෙන දවසක් එනව නේද? ඒ වගේම ලී මස් නැති නහරෙන් බැඳුණු ඇටසැකිල්ලක් වෙන තත්ත්වයටපත් වෙනව නේද? ওই නවසිතකේ සිවතිකේ තියෙන මේ කයේ ස්වභාවය දකින්න. ඒ පුද්ගල භාවය කෙනෙක් හම්බ වෙනවා කියන මිම්ම අතහැර ගන්න. ඒ විදිහට පුළුවන් විදිහට පෙන්වන්න. ඒ විතරක් නෙමෙයි කය ඇසුරු කරගෙන පවතින හිත නිසා කය මලමිනියට කුම්මූපමං කායමේ මම විදිත්වා මේ කය බින්දෙන මැටි කලයකට බඳු උපමා සබා ගන්න කියනවා කුම්මූපමං කායමේ මම විදිත්වා මේ කය කලයකට බඳු උපමා සබා ගන්න මේක බින්දෙනවා මේ කය මලමිනියක් බඳුයි ඒකට යන්න බෑ එන්න බෑ සී සිතින් කියින් කිරින් කරන්න බෑ ඒ කය ඇසුරු කරගෙන පවතින සිතේ ඇති චේතනා නිසා මේ කය ඉදිරියම පිටිපස්සටම වෙන්නේ නේද? ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද රූප පෙනෙන්නේ? ඒ කය ඇසුරු කරගෙන පවතින හිතට නේද සද්ද ඇහෙන්නේ? කය සහිත කෙනෙක් පුද්ගලික රූප බලනවා සද්ද අහනවා නෙමෙයි කියන එක පෙන්වන්න. එතකොට මේ කය ඇසුරු කරගෙන පවතින රූප දකින, සද්ද අහන, යෑමීම් කරන හිතට මේ කය නවාතන. කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු මේ කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැති වෙන්නේ තබා ගන්න මේ සිත උපකාරයක්. කය උප සිතට උපකාර කළා සිත උප කයට උපකාර කළා මේ නාම රූප දෙකේ පැවැත්ම වෙනව නේද කියලා ඉඩ තියෙන තියෙන විදිහට බැහැර පුද්ගලයෙක් සිහි වෙනකොට එක පුද්ගලයෙක් කියලා හම්බ වෙන තැනක ඔය ඔච්චර වෙලාවක් උනත් බලන්න උනට කමන්නේ එකක් තුලින් හැම දෙයකටම නුවණ ගෙනත් දෙනවා. ඔය විදිහට නුවණින් මෙනෙහි කරන්නට ඕනේ. අන්න ඒ විදිහට මෙනෙහි කරනකොටත් අපේ හිත රැකෙනවා. මේ හැම තැනකම මේ නුවණින් හිත රැකෙනවා. එහෙම කාලයක් කරන්න කියලා කියන්නේ වෙන මුකුත් හින්දා නෙමෙයි පින්වතුනි. බාහිර ධාතුව පිරිසිඳ නොදක යතහ භූත ඥානය නැතුව කවදාවත් අපිට අපේ මනස හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලෝකෝත්තර මාර්ගයක් උපදින්නේ නැහැ. ඒක මම තේරෙන භාෂාවකින් කිව්වොත් ඕගොල්ලෝ ඔතන භාවනා පන්තියේ ඉන්නවා. ඔගලන්ට දරුවෝ ඉන්නවා කියන්නකෝ. පුතා කියලා නමින් හරි ප්‍රඥප්තියෙන් හරි දුව හරි පුතා හරි සිහි වුණොත් සිහි වුණොත් ඒ සිහි වෙන මනස අපිම අපේ සිතින් දරුවා කියලා සිහි කළා නේද අපිම අපේ සිතින් කලින් දැකපු සිතේ අත්දැකීම වූ සිහි කරා දුව කියලා සිහි කරගත්ත නේද කියලා කවදාවත් අහුවෙන්නේ නැහැ දරුවා කියලා සිහි කරන්නේම බාහිර පැත්තට නැඹුරු වෙලා අන්න අරේ ඉන්න අන්න අරේ හිටිය කියන තැනකින් නැඹු සිහි කරනකොටම මනස ඉබේම නැඹුරු වෙනවා හිතෙන්නෙත් නැඹුරු වෙලා හිතන්නෙත් නැඹුරු වෙලා ඔන්න ඔය නැඹුරු වෙලා බාහිරයට නැඹුරු වෙලා හිතන හිතෙන ගතියට තමයි භවය කියලා කියන්නේ උපාදානපච්චය භවෝ මේ දුව මේ පුතා මේ අම්මා මේ අප්පච්චි කියලා තදට ගත්ත එකේ ලක්ෂණය ඔය හොඳට මතක තබා ගන්න උපාදානපච්චය භව ඔය ගතිය තියෙන්නේ උපාදානය නිසා යෝගලංගේ මනසේ මේ මගේ දුව මේ මගේ පුතාමයි කියන තැනකින් ඒ පෙනෙන හැන අරමුණු තදව ගත්තාම ඒ මනස බාහිර මෙහෙම කෙනෙක් ඉන්නවා මෙහෙම අය ඉන්නවා කියලා නැමිලා පවතින එක නවත්තන්න බෑ. අන්න ඒකට තියෙන එකම රැකවරණය හිත භවයට නොයා හිත රැකගන්න තියෙන එකම ක්‍රමය කාය කම්ම වචිකම මනෝ කර්මයේ රැකෙන විදිහට හිත රැකගන්න තියෙන එකම ක්‍රමය විදර්ශනා ඥානය සමතයකින් පන්නරේ ලබාගෙන නීවරණ ධර්ම දුරු කළා සමතකමට හිත වඩාගෙන සත්ත්ව පුද්ගල ආත්ම භාවයට හම්බ වෙන අරමුණු විතරක් මෙනෙහි කළාම හොඳටම ඇති. හොඳටම ඇති. දුව පුතා අම්මා තාත්තා කියලා උපාදාන වශයෙන් ගත්ත ඒ අරමුණු ටික හොඳට නුවණින් පෙන්වන්ද කන්න බොන ආහාරයෙන් හැදුණු රූපය ධාතු වශයෙන් පෙන්වන්න පඨවි ධාතු ආපෝ ධාතු කියලා බාහිර ධාතුවට සමාන කරලා පෙන්වන්න. ඒ කය අසුරු කරගෙන පවතින විඥානේ නිරුද්ධ වුනහම මේ කයට මෙහෙම මෙහෙම දේවල් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා පෙන්වන්න. ඒ කය අසුරු කරගෙන පවතින නිසා සිත නිසා මේ කයේ ඉරියව් දැක් වෙන බව පෙන්වන්න. ඒ කය අසුරු කරගෙන පවතින හිතට රූප පෙන්වන්නේ සද්ද අහන්නේ කියන බව පෙන්වන්නට අනාත්ම වූ ඒ නාම රූප දෙක පිරිසිඳ නොදකින්න කම නිසා පුද්ගලයේ දුව පුතා දරුවා කියන ප්‍රපංච සංඥාවක් අපිට ඇති වෙලා තියෙනව නේද කියන එක පෙන්වන්න. ඔනොච්චරයි. ඔහොම පෙන්න පෙන්න පෙන්න පෙන්න හිත වඩන්ද. එහෙම පෙන්න පෙන්න පෙන්න පෙන්න හිත වඩනකොට යම් දවසක් එනවාමයි කරන කෙනාට නොයනවා නෙමෙයි එනවාමයි. අත්ති කායෝතිවා පනස සතිපත්චපටිතා හොති. සත්‍ය පුද්ගලෙක් නෝ කය පමණක් ඇත්තේ යන සිය හොඳින් එළබසින. ඒ කියන්නේ බාහිර දුව පුතා මිනිස්සු ගැහැණු තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන එක වෙනුවට කන්න බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු අනාත්ම වූ කයවල නම් ඇත්තේ කියන නුවණක් එනවා දරුවා කියලා සිහි කරනකොට සිහි කිරීම හිතේ ගතියක්. සිහි කරන්න පුළුවන් හිතට. හිත මහලු වෙන්නේ නරණකම්ම. හිතේ හැකියාව නැති වෙන්නේ නැහැ. දුව කියලා පුතා කියලා අම්මා කියලා මිනිස්සු කියලා හිතන්න පුළුවන්. හිතනකොට එයාට නෑ හැම රූපයක්ම ධාතුයි. බැහැර තිබිලා තියෙන අනාත්ම නාම රූප දෙකක් කියලා හොඳට නුවණ එළඹ සිටිනකොට අර පුද්ගල සංඥාව අර ප්‍රඥාප්තිය දුව පුතා මිනිස්සේ උපාසකම්මා උපාසක මහත්තයා ගැහණිය කියන ප්‍රඥාප්ති ප්‍රඥාප්ති ධර්මයෝ යථාභූතෝ නාම රූප දෙකට නැමෙන්නේ නැහැ අර නාම රූප දෙක වෙනමම පෙනෙනවා දුව පුතා ගැහණියෙක් මිනිසෙක් කියලා තමන් සිහි කරගත්ත මනස තමන්ට අහු වෙනවා. උපාදාන නිරෝධෝ භව නිරෝධා කියලා කියන්නේ අර රූපය නාම රූප දෙක දුව පුතා අම්මා තාත්තා කියලා ගත්ත කම අඩු වෙනකොට උපාදානෙ අඩු වෙනකොට භව නිරෝධෝ කියලා කියන්නේ අම්මා තාත්තා දුව පුතා කියලා සිහි උනාට සිහි කරනකොට බාහිරයට මනස නැඹුරු වෙලා තියන්නේ පින්වතුනි. මේ හොද්දට මේ Tamanට පිහිටක් විසන්න කරගන්න මේ අවස්ථාව වරන්ඩ වෙන කිසිම පිහිටන්න භවපච්චා ජාති හොද්දට මතක තබා ගන්න භවයේ ඇති තාක් ජාතියම ඉපදීම නවත්තන්න බෑමයි. ditta dhamma samparayika මෙලවත් පුද්ගල භවයේ ඉපදීම සම්පරායකවත් මරණයෙන් පසුවත් ඉපදෙන එක. උපදින කෙනාට ජරා මරණ ශෝක පරිදු දුක් දුම්නස් හිස් නෑමයි. එහෙනම් උපාදාන පත්‍ය භව උපාදාන ඇතිතක් භවේ නැති කරන්න බෑ. මොකද්ද? දුව පුතා අම්මා තාත්තා ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් කියලා ඒවා එහෙමමයි කියන මනස ඇතිතාක් භවයේ තියෙනවා කියලා කියන්නේ සිහි කරන වාරයක් ගන්න ඔබේ මනස බාහිර නැතුවිලා පවතින්නේ. බැහැර ඉන්න බැහැර තියන අය. ඊට පස්සේ ඉතින් ඉන්න අය ළඟට යනවා ඉතින්. හ්ම්. මිනිස්සෙක්ම වෙලා යන්නේ. තඩි පෙරේතය වෙලා ඔහොම තමයි යන්නේ. ඉන්න අය ගාවට තියෙන දේවල් ගාවට යන්න වුණාම හොඳයි කියලා හිතන්න එපා. ওই විදිහට යන්න වෙන්නේ නැහැ. බහුපත්‍ය ජාත කිව්වහම ಜಾති වෙන්න වෙන්න මොන විදිහද කියලා කියන්න බෑ. ඊට පස්සේ එහෙනම් උපාදාන නිරෝධ භව නිරෝධා. එහෙනම් මේ දුවමයි මේ පුතාමයි මේ අම්මමයි තාත්තමයි කියලා දෙද්දිව උපාදාන වෙලා තියෙන ගතිය නැති වුණොත් මොකද වෙන්නේ? භවය නැහැ. හිත අම්මා තාත්තා දුව පුතා කියලා සිහි කරනකොට ඉබේම ඒ මනස තමන්ගේ පැත්තට නැඹුරු වෙලා. ඇයි? විදර්ශනා ඥාණයෙන් සත්‍ය පුද්ගලෙක් නොව කය පමණ කැත්තෙන් සිහිය හොඳින් එළඹ සිටිනවා. නාම රූප දෙකට ප්‍රඥප්තිය නැමෙන්නේ නැහැ. දුව, පුතා, අම්මා, තාත්තා ප්‍රඥප්තිය. හැබැයි ප්‍රඥප්තිය අපේ ප්‍රඥප්තිය අපිට ප්‍රඥප්තියක් නැත්තක් වෙලා. ප්‍රඥප්තියට පනපොවලා අපි තියන්නේ. මොකෙන්ද පනපෙව්වේ? ඇත්තටම තියෙන නාම රූප දෙක ප්‍රඥප්තියට අයිති කියපුවාම මොකක්ද වෙන්නේ? නාම රූප දෙක ඇත්තටම තියෙනවා ප්‍රඥප්තිය බොරුවක් බොරුව පටබැඳාම ඇත්තටම තියෙන එකකට දරුවා කියන එක ප්‍රඥප්තියක්. නාම ධර්මයක්. හිස් දෙයක්. ඇත්තටම තියෙනවා කනබුන ආහාරයෙන් හැදුණු රූපෙකුත් ආහාර ප්‍රත්‍යයෙන් හැදුණු රූපෙකුත් අවිද්‍යා කර්මය නිසා හැදිච්ච චිත්ත චෛතක ටිකකුත් ඒ චිත්ත චෛතක නිසා කය කුණු වෙන්නේ නරක වෙන්නේ නැතුව පවතිනවා කය තියෙන හින්දා චිත්තචෛසික ටිකට එන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම තියෙන නාම රූප දෙකක් තියෙනවා. සිහි කරගන්න ප්‍රඥාප්තියක් තියෙනවා දුව පුතා කියලා. මේ ප්‍රඥාප්තිය සිහි කරගන්න ඇත්තම නාම රූප දෙකට බැඳහම. අර නාම රූප දෙක දුව පුතා වගේ ප්‍රඥාප්තියට පණ පෙවෙනවා. තේරෙනවද මේ වෙලාව තියෙන එක? එතකොට අපි විදර්ශනා නොකොට මේ කාරණාව නොපෙන්න කවදාවත් මේ ප්‍රශ්නේ ලිහෙන්නේ නැහැ පින්වතුනි. ලිහු අපිම ගහපු ගැටේ අපිම ලියන්නට ඕනේ. අපිම ලියා ගන්නට වෙනවා. වෙන ලිහලා දෙන්න කෙනෙක් එන්නේම නැහැ. ඒ හින්දා උපාදාන නිරෝධෝ භව නිරෝධා හොඳට මතක තබා ගන්න. සමත කමතහනකින් හිත වඩ වඩ හිත රැක ගන්න. යනේන හතර ඉරියව්වේ සතර කමඨහන් වලට හිත තියතිය රැකගන්න ඊට පස්සේ භවයට යන්න නොදෙන විදිහටම හිත රැකගන්න එහෙම හිත රැකගෙන විදර්ශනා කරන්ට විද ඇත්ත ඇති හැටි පෙන්වන්නට මොකක්ද සත්වයෝ පුද්ගලයෝ හැටියට දුව පුතා අම්මා තාත්තා හැටියට පෙන්වපු තැනක සැබෑම පවතින නාම රූප දෙකක් තියෙන්නේ කියලා පෙන්වන්න. ඒ නාම රූප දෙක පිරිසිදු නොදකින්නකම නිසා ඒ නාම රූප දෙක දකිනකොට අම්මා දුව පුතා කියන ප්‍රඥප්තියක් සිහි කරගෙන ඒ ප්‍රඥප්තියෙන් ඒ දිහා බලලා ඒ ප්‍රඥප්තිය ඒ නාම රූප දෙකට තබලා මේ ලෝකේ නිර්මාණය වෙලා මේ ප්‍රඥප්තියක් නෙවෙයි දැන් ඒක ඇත්තක් වෙලා දුව පුතා කියනක සම්මතයක්. ඒක ප්‍රඥප්තියක්. මේ නාම රූප දෙක පරමාර්ථයක්. ඇත්ත. දැන් අර ප්‍රඥප්තිය සම්මතය දුව මේ නාම රූප දෙක දුව කියලා අපි කතා කරමු සම්මත කරගන්නවා මෙයාට අද ඉඳලා අපි කමලා කියමු සම්මත කරගන්නවා අපි හිතේ හිතේ නාම රූප දෙකක් හැදෙනකොට මෙයාට අපි රොෂාන් කියලා කියමු. සම්මත කරගන්නවා හිතේ හිතේ. ඒ සම්මතයක් කියලා අපි දන්නේ නැතුව ඒක සැබෑවටම තියෙන නාම රූප දෙකට තබල තබල තබල තබල බැලුවාම අපිට අර නාම රූප දෙක කමලා වගේ රොෂාන් වගේ වෙලා පන පොවල මේ ප්‍රඥප්තියට එතකොට සම්මතය නෙමෙයි ඒක සත්‍යයක් වෙලා සම්මතය සත්‍යයක් වෙලා යාට සම්මතය සම්මතයක් වෙනවා නාම රූප දෙකෙන් මිදුණු දවසට. සම්මතයේ සත්‍යයක් වෙනවා මොකද්ද? ඇත්තටම ඇත්තා වූ නාම රූප දෙකට මේ ප්‍රඥාපිතේ බැඳහම. ඒකයි මේ විදර්ශනා කරන්න කියන්නේ. අන්න එහෙම විදර්ශනා කරනකොට කරනකොට බාහිර ස්පර්ශ ආයතන හය පැත්තේ තිබුණ සත්ත්ව පුද්ගලාත්ම භාවයෙන් තොර ආත්ම භාවයෙන් තොර අනාත්ම නාම රූප දෙකක් කියන නුවණ ආපු දවසට දුව පුතා අම්මා තාත්තා කියලා සිහි කළාට බාහිරට නැමෙන්නේ උපාදාන නිරෝධෝ භව නිරෝධෝ භව නිරෝධෝ ජාති නිරෝධෝ අම්මා තාත්තා දුව පුතා එක්ක එහෙම අය නැහැ ඇත්ත වෙන්නේ අඬන්න වැළපෙන්න එතකොටම මොකද්ද නිර්වාණ ඥානය උපදිනවා මොකද්ද ප්‍රඥප්තිය ප්‍රඥප්තියක් විතරයි. දුව පුතා අම්මා තාත්තා යම් තාක් දේවල් සිහි කරයි නම් හැම දෙයක්ම මොකද සංස්කාර මාත්‍රයක් සංස්කාර මාත්‍රයක් ස්පර්ශය නිසා උපදිනවා ස්පර්ශ නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනවා සිහි කරන මනස අහු වෙනවා සිහි කරන්න පුළුවන් දුව කියලා සිහි කරනකොට සිහි කරන මනස හම් වෙනවා. මනු සම්පස්සේ නැති වෙනකොට දුව කියලා සිහි කරපිට නැති වෙනවා. ඊග හඳ දුව පුතා මේවා මොකද්ද? සංස්කාර ධර්මය. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය පෙනෙනවා. සබ්බ සංස්කාරාංච එකම මන ආයතනේ අනිච්චා වත සංඛාරා සංස්කාරය ඒකාන්තයෙන් අනිත්‍යයි. උප්පදවය ධම්මන ස්පර්ශය නිසා උපදිනවා. නිරුද්ධ වෙනවා. උපජ්ජිත නිරුද්ධන්ත. ඉපදිලා නිරුද්ධ වෙනවා මිසක තියෙන්නේ නැහැ මේ නාම රූප දෙකට අයිති නැහැ. තේසං උපසමෝසුකෝ මේ සංස්කාර සංසිද්ධීම මොනතරම් සැපයිද කියලා යාට දැනෙනවා. මේ නාම රූප දෙකට මේ සංස්කාර ටික නොතැබුවොත් සංස්කාරයන්ගේ සංසිඳීමක් වෙයි. එයාට එයාට මුළු ලෝකෙම හම්බ වෙනවා ඊට පස්සේ බම්බයක් මුළු සත්වයකින්. ඒ විදිහට සංස්කාර සංසිඳුනහම සංස්කාර සංසිඳුනහම බහැර නාම රූප දෙකත් අතහැරෙනවා මොකද වෙන්නේ? ඒක තමන් තුලින් දකිනවා. දැන් මෙච්චර කල් බහැරින් නාම රූප දෙකක් දැක්කේ. ඒ නාම රූප දෙක Taman තුලින් දකිනවා කියන්නේ ඇහත් රූපයක් දෙක තමයි රූපය. ඒ තියෙන තැනට චක්කු විඥානය ඉපදිලා ස්පර්ශස වේදනා සංඥා චේතනා යෙදුනා. පේනවා කියන්නේ නාම රූප ධර්මයක් නේද කියලා දැන් පෙනේ නැහෙනවා කියන පොළොව දෝෂවල ගන්නවා Taman ගාවට. හැබැයි හොඳට මතක තබා ගන්න අන්න අර කෙලෙස් අඩු වෙලා උපාදානය අඩු වෙලා භවය අඩු වෙච්ච මනසකට මේ නිර්වාණ ඥානෙ එන්නේ කියන එක. මම කතා කරන දේ තේරෙනවද දන්නේ දුව පුතා අම්මා තාත්තා ඉන්නවමයි කියලා পায় ගහලා මේ ලෝකේ ඉන්න කෙනාට මම මේ කතා කරන එක ඈත රූපයක් ගැටලා චක්කු විඤ්ඤාණ ඊට අනුගත ඉපදිලා ස්පර්ශ නිසා නාම රූප වෙනවා මෙහෙම නේද පේන්නේ ඒ පේන නේද ගනුදෙනු කරන්නේ කියන එක හීනයක් වචනයක් විතරයි එහෙනම් ඒ ටික මේ ටික අයිති අන්නාරතෙන්ට කාටද විසංකාරගතං චිත්තං තණ්හානම් කයමජ්ජික විසංකාරගත ස්වභාවයට ගියා වූ සිතටයි තණ්හාව ක්ෂය වෙන්නේ කිව්ව අන්නේ තණ්හා නිරෝධය තමයි ලෝක නිරෝධය වෙන්නේ ඒ තණ්හාව නැති වුණ ගමම්ම බාහිරින් ලෝකේ හම්බෙන්නේ හම්බ වෙන්නේ ගද්ද පංච උපාදානස්කන්ධ ලෝකේ ආයතන ටිකෙන් හම්බ වෙනවා කතා කරන දර්ශනය මම හිතනවා ඕගලන්ට හිතනවා නම් බොහෝ කරුණු ටිකක් මම මතක් කළා මෙන්න මේ විදිහට චිත්ත සමතයක පිහිටුවාගෙන හෝ එහෙම නැතිනම් තමන් ආධ්‍යාත්මික හෝ බාහිර හෝ හම්බෙන ධර්මය නුවණින් හෝ සිහි නුවණ දෙකේ උපකාරයෙන් යම් කිසි කෙනෙක් සිත රැක්කොත් ඒ හිත රකිනකොට හිත රකිනකොට ඉබේ මෙයාගේ කාය කර්මය වාක් කර්මය මනෝ කර්මය රැකුණා වෙනවා යමෙකුගේ රැකුණ වෙන්නේ නැති වෙයිද මේ වගේ කරනකොට නොරැකෙයිද අනිවාර්යෙන් රැකෙනවා යමෙකුගේ කාය කම්ම වචී කම්ම මනෝ කම්ම රැකෙනකොට එයාගේ කාය කම්ම වචී කම්ම මනෝ කම්ම කෙලසුන්ගෙන් තෙත් වෙන්නේ බලන්නකො මෙච්චර වටපිටාවක් නුවණක් තියෙන කෙනෙකුගේ කාය කම්ම වචී කම්ම මනෝ කම්ම කෙලසුන්ගෙන් තෙත් වෙයිද සිහියෙන් නුවණෙන් ආරක්ෂාව සිතට සපයන කෙනාට කෙලසුන්ගෙන් තෙත් වෙන්නේ නැහැ යමෙකුගේ කායකම්ම වචිකම්ම මනෝකම්ම කෙලසුන්ගෙන් තෙත් නොවනකොට එයාගේ කායකම්ම වචිකම්ම මනෝකර්ම කිලුටු නැහැ කුණු උන එකක් නෙමෙයි පණුව ගහපු එකක් නෙමෙයි පූති කියලා කියන්නේ පූතිකායෝ කියලා කියන කුණු කය කියන එක ඉමම් පූතිකායම් පත්වා අතිවේච ගුච්ච නියෝජායත මේ කුණු කයට වැටලා වැඩි තීම් පිළිකුල් බවටපත් වෙනවා කියලා ආහාරය ගැනපත් ඒ වගේ කාය කර්ම වචිකම මනෝකම්ම පූති කියන කුණු වෙනවා මේ විදිහට හිත රකින්නකොට කුණු වෙන්නේ නැහැ අපෝතිකං හෝති කුණු වෙන්නේ නැති වෙනවා යම් කෙනෙකුගේ කායකම වචිකම මනෝ කර්ම කුණු වුණාම රැක වේවා දවල්ක වේවා එයාගේ මරණය භද්‍ර වූ මරණයක්මයි එයාගේ කාලක්‍රියාව බද්රූ කාලක්‍රියාම ක්‍රියාවක්මයි. බද්රූ මනුෂ්‍ය ජීවිතයක් ලැබපු ඔබට බද්රූ කාලක්‍රියාවක්ම ලැබේවා. බද්රූ මරණයක්ම ලැබේවා. ඒ සඳහා හිත රැකගන්න මේ උපදේශය උපදේශයක් වේවා කියන අදහසින් මගේ දේශනාව අවසන් කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි